ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ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 දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි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 සුරාමීරය මඤ්ඤපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ සම්බං ආ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 බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගාථා දෙකින් ඊටාම උතුම් උපදේශයක් සඳහන් වෙනවා නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති යම් ක්‍රියාවක් යම් වචනයක් යම් කර්මයක් සිද්ධ කොට පසුතැවීමට සිදුවේ නම් යස අසුමුකෝ රෝදං විපාකං පටිසේවති. කඳුළු වැකුණු මුහුණින් හඬ හඬ විපාක විඳින්න සිදුවෙන යම් කර්මයකින් නම් නතං කම්මං කතං සාධු එවන්නක් නොකට යුතුයි. තංච කම්මං කතං සාධු යං කත්වා නානුතප්පති. යම් වචනයක් යම් ක්‍රියාවක් යම් සිතිවිල්ලක් කර්මයක් සිදු කොට පසුතැවිල්ලක් නොවේ නම් යස පපීතෝ සුමනෝ විපාකම් පටිසේවති යම් කර්මයක විපාකය පිරුණු මුහුණින් එවාගෙම පිපුණු මුහුණින් සතුටු මුහුණින් විඳිය හැකි නම් එවැනි කර්මයක් කටයුතුයි කියන එක මේ ගාථා දෙකෙන් දැක්වෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන රජගහ නුවර ගෙපිළිවිලම් පිරිසුඟා වැඩියා. මේම සංඝ පිරිස පිරිවරාගෙන වඩිනකොට ප්‍රාතිහාර්ය සහිතවයි වඩින්නේ. සවණක් ගන්න බුදුරස්මාලා මැද්දේ තබන තබන පියවරක් ගානේ නෙළුම් මල් පිපෙන සිල්පතුල් පිළිගනිමින් යුතුව ඒ වගේම මිනිසුන් පැලදී ආභරණ දිලිසෙන්න නාද කරන්න වෙමින් ආහසේ පියාසර කරන පක්ෂීන් බිමට බැල නාද කරද්දී ඇතුන් කුංච නාද කරද්දී අශ්වයන් හේසාරව කරද්දී නිවෙස්වල තිබුණු තූර්ය භාණ්ඩිබේ නාද වෙද්දී මේ වාගේ පුදුම ප්‍රාතිහාර්ය සිදු වෙනවා ඒ පෙළහැරින් වඩිනකොට. එදා හරියටම බිම්බිසාර මහ රජුරුවන්ගේ උයනේ මල් නෙළන සුමන කියන මාලාකාරයා සමම්පිච්ච මල් නැලියට නෙලාගෙන පාර්ථ බැස වෙලාවයි. රජතුමාට සෑම දාසෙම සමම්පිච්ච මල් නැලි 8ක් මේ සුමන මාලාකාරයා සපයන්න ඕනේ. ඕට වැටුපු ලැබෙන්නේ රංකා වුණු 8යි. මේ මිනිසයා සසර බොහෝ පින් කරගෙන ආපු කෙනෙක්. නමුත් මේ ජීවිතේ පිනක් කරගන්න අවස්ථාවක් තව ලැබිලා නැහැ. ඒ තැනැත්තා මල් ටික නෙලාගෙන පාර්ථ බහිනකොට මේ බුද්ධ ශ්‍රීය දැක්කා. දැකලා පුදුම විස්මිත ප්‍රසාදයකටපත් වුණා. පත් වෙලා හිතුවා අනේ මේ විතියේ රස් වේදනේ බුදුබදක් ඇති සරුවක්ඥන් වහන්සේට යමක් පූජා කරගන්න නැත්නම් එතකොට හිතුණා අතේ වෙන දෙයක් නැහැ. රජ්ජුරුවන්න ගෙන යන සමම්පෙච්ච මල් විතරයි තියෙන්නේ. හිතුවා දැන් සමම්පෙච්ච මල් අද රජ්ජුරුවන් නුදුන්නොත් මගේ අත්පා කපයි. නැත්තම් ගෙලගසා දමයි. නැත්තම් රටින් නෙරපයි. සිදුවන්නේක් වේවා. මම අද මල් ටික පූජා කරන්න මේ කියලා ඉස්සරහට ගියා. ඉස්සරහට ගිහින් වැඳලා අවසර ගන්නකොට බුදුරජාන් වහන්සේ නැවතුණා. මේ තැනත්තා පුදුම ගෞරවයකින් තමන්ගේ ගෙන ගිය සමම් පෙච්චමල් දෝත දෝත අහසට දැම්මා. බුදුරජාන් වහන්සේගේ සිරසට ඉහිදී ඉහිලින් අහසට දැම්මා. ඔක්කොම උඩින් වියනක් වාගේ පිහිටියා. ඊට පස්සේ දකුණු පැත්තට වම් පැත්තට පිටුපසට ඔය වගේ මල් ලියනකොට ඔක්කොම තිර තිර වාගේ පිහිටියා. දැන් බුදුරජාන් වහන්සේ සමම්පෙච්ච මල් තිර වලින් වැටෙලා සමම්පෙච්ච වියනකින් යුතුය දැන් මේ වැඩේ ඉන්නවා. මෙතුමාට ඉවසන්න බැරි ප්‍රීතියක්. ඉතින් බුදු පාමුල වැඳ වැටි ප්‍රාර්ථනාවක් කළා. ඉතින් ඒ තුනත් පාරෙන් බින්දක් අයින් වෙනකොට බුදුරජාණන් වහන්සේ වඩිනවා. වඩිනකොට මේ මානසික ආහසේ සරුවඥාන් වහන්සේ එක්කම පාවෙවිය ගියා. මිනිස්සු වටපිටාව හිටියත් මේක දැකලා මහත් ඔල්වර හඬින් සාදුකාර දුන්නා. පුදුම සාදු හඬක් පැතුරුණා. මේක රජවාසලටත් වුණ මේ සාදු හඬ. රජ්ජුරුව ඇමති කෙනෙක් කියව මොකක්ද මේ සාදු ගෝසා බලන්න කියලා. ඒතනත් ගිහින් බැලුවා මේ පුදුම දැකලා රජ්ජුරුවන්ට දැනුම් දුන්නා. පස්සේ රජ්ජුරුව ආරාධනා කරන්න කිව්ව රජවාසයට වඩින්න පින්දපාතේ. ඉතින් වැඩියා. ඔය අතරේ පුදුම දෙයක් වුණා. දැන් මාලාකාරයා මාතික පූජා කරලා ගෙදර ගියානේ. ගෙදර ගියාම මුදල් තිබුණේ නෑනේ. මිරිඳ හැමකෝ අද මුදල්. තික්කෝ අනේ මුදා කොහෙන්ද මං අද මල් ටික පූජා කරානේ. ඉතින් ඒ අත්ත බය වුණා. ඒ කියන්නේ රජුරුවන්ගෙන් දඬුවම් ලැබෙයි කියලා දරු පැටවුනොත් එක්ක අඳගාන ඉක්මනින්ම ගියා රජවාසයට. ගිහින් රජුරුවන් ගඳල කිව්වා අනේ දේවයන් වහන්සේ මගේ නම් වරදක් නැහැ. දරුවන්ගේ වරදක් නැහැ. අපේ ස්වාමියා අද මහ රජුරුවන් කියන ඉතින් මල් ටික පූජා කරලා අනේ අපිට දඬුවම් දෙන්න එපා දෙන දඬුවමක් එයාට දෙන්න කියලා. ඉතින් රජුරුව බොහෝම ඥාන සම්පන්න කෙනෙක්. සෝවාන් වෙච්ච කෙනෙක්නේ. රජුලෝ කිසිම කලබලයක් නැතුව කිව්වා අගදර යන්න. මම ඒක බලා ගන්නම් කියලා. ඉතින් බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ රජවාසයට වැඩම කරවගත්තා. ඇතුළට වැඩින්න අකමැති වුණාම ඉස්සරහින් විශාල මණ්ඩපයක් ඉදිකලා. ඉදිකලා බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ වඩා හිඳුවලා බොහෝම ගෞරවයෙන් දම්පැන් පිළිගන්නවා. වළඳන අවසානයේ අනුමෙවැනි දේශනා කළ ආපසු ගන්ධ කුටිය වඩනතුරුම මේ මල් ටික පසුපස්සේම අර වගේ ආවා. ගන්ධ කුටි දොරටුවේදී තමයි මේ මල් ටික බිම වැටුනේ. ඉතින් මේ ප්‍රවෘත්තිය මුළු මහත් රජගහ නුවර පැතිරී ගියා. අන්තිමේදී රජුරෝ මේ සුමන මාලාකාරය කැඳෙව්වා. නොදන්නවා ගෑව අද මට ගේන මල්කෝ. දේවයන් වහන්සේ අද මට පුදුම භාග්‍යයක් ලැබුණා. මල් ටික නෙලාගෙන පාරට එනකොට බුදුරජාන් වහන්සේ වඩිනවා. මගේට ප්‍රීතිං ඉපිලී ගියා. මට වෙන දෙන්න දෙයක් නැහැ. මං කල්පනා කළා මහරජුරෝ මගේ අත්පාසින්ද, ගෙලසින්ද රටෙන් එරපුවත් සිදුවන්නක් වේවා. මම අද මල් පූජා කරන්නේ මේ කියලා මන් ටික මල් පූජා මම මල් ටික පූජා කළා. ඒතොර රජුරෝ කිව්වා බොහෝම වටිනා පින්කමක් නේ. මට මල් දුන්නා නම් කහවණු අතයින් ලැබෙන්නේ. දැන් ඔබ බුද්ධ පූජාවට මල් පූජා කරන නිසා අනන්ත ජාතවල ඔබට ලෞකික සම්ප්‍රත්තා ලෝකෝත්තර නිවන් සුව ලබන්න හේතු වෙනවා. බොහෝම හොඳයි මම සාදු කියලා අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වෙනවා. අනුමෝදන් වුණා පමණක් නෙවෙයි. මේ පුජ්‍යලයාට පුදුම විදිහේ සම්පත්තියක් දුන්නා. ගම්වර 8ක් ආදායම් ලැබෙන ගම්වර 8ක් නිින්දගම් කොට දුන්නා. ඇතුන් 8 දෙනෙක්, අශ්වයන් 8 දෙනෙක්, රථ 8ක්, කිරිදෙනුන් 8 දෙනෙක්, එවාගෙම 16න් 8 දෙනෙක් 16න් 8 දෙනෙක් සියලුම සම්පත් වලින් 8ට දීලා සංකාවුන 8 ලක්ෂයක් ඡාගෙ දුන්නේ. අර ගිරිඳවිල්ල කියවන දඬුවම් දෙන්නේ කියලා දැන් ඔන්න දුන්න දඬුවම. ඉතින් පස්සේ මෙතුමා ඒ ජීවිතේ මෙච්චර සම්පත් ලැබුණා ලබා ගත්තා මේ මල් පූජාවෙන්. මේක ආනන්ද ස්වාමීන් වහන්සේට දැනගන්න ලැබෙන බුදුරජාන් වහන්සේගෙන් ඇහවා ස්වාමීනි මේ සුමන මාලාකාරයට මෙලොවම ආනිශංස ලැබුණා මල් පූජාවෙන්. මතු සසර කොහොමද මේ තැනැත්තා ලැබෙන ආනිශංස? බුදුරජාණන් වහන්සේ අනාගත වාක්‍ය දේශනා කළා. කප්පානි සතසහස්සානි දුක්ගති නගමිස්සති. පත්වා දේව මනුස්සේසු පලං ඒතස කම්මුනෝ පච්චා පච්චේක සම්බුද්ධෝ සුමනෝ නාම භවිස්සති. මේ කුසල කර්ම බලයෙන් මේ තැනැත්තා කල්ප ලක්ෂයක්ම සුගති ලෝකවල සැප විඳිනවා. ඒ කාලේ අපායට යන්නේ නැහැ. සිව් අපායට යන්නේ නැහැ. දිව්‍ය මානුෂ බ්‍රහ්ම සම්පත් විඳිනවා කල්පලක්ෂයක්. කල්බල් ලක්ෂයක හැවැන්නේ මෙතුමා සුමන කියන නමින් පසේ බුදු වෙනවා කියලා අනාගත වාක්‍ය දේශනා කළා. එදා රජවාසල අභියස මණ්ඩපයේදී ලක්ෂ සංඛ්‍යාත ජනකාවක් එක්කාසු වුණානේ මේ ආශ්චර්යය දකින්නේ එදා අනුමෙවැනි දේශනාව සානයේදී 84000ක් තරම් විශාල පිරිස මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. මෙන්න මේ වාගේ පුදුමාචාරී සිද්ධියක් රජගහ නුවරදී සිද්ධ වුණා සුමනමාලා කාර්යාගේ සමම්පෙච්ච මල් පූජාව නිසා. දැන් අපි මේ බුද්ධ පූජාට මල් පූජා කරනවා, ගිලන්පස පූජා කරනවා, ආහාර පූජා කරනවා, ගෞරවයෙන් වඳිනවා පොදුන අපට කොච්චර ආනිසංස ලැබෙයිද? ඒ නිසා අපි හැම වෙලාවෙම මේ සංඝ රත්නයේ දම්පන් පිළිගන්නන විටත්, එවාගෙම බුද්ධ පූජා පවත්වන විටත් අපේ සිතේ යම් යම් පමණද සද්ධාව අවදි කරගත්තොත්, ප්‍රඥාව අවදි කරගත්තොත් ඒ karමට අපට මේ ආනිසංස ඵල විපාක ලැබෙනවා. හැබැයි ඉතින් සසල වසනාතුරු අර සරුව ආස්තක සරුව චතුස්ක සරුව සෝලසක සම්පත් ලබන්න නෙමෙයි අපේ එකම සම්පත්තිය තමයි සසල දුකින් එතර වේ ලැබෙන අමා මහ නිවන් සම්පත්තිය. එනිසා අපි නිවන් සඳහාම මේ කුසල් කරගන්නවා එදා සුමන මාලාකාරයා කල්ප ලක්ෂයකින් මතු පසේ බුදු වෙන්න හේතු උනේ ඒ වෙනකොට ඔහු මහා කල්ප අසංඛ්‍ය දෙකක් බෝධිසම්භාර පුරාණ ඇවිත් තිබුණේ කෙනෙක්. එතකොට බස් රසය බුදු වෙන්න අඩුම ගානේ දෙහා සංකේය කල්පලක්ෂයක් කරුම් පුරන්න ඕනනේ. දෙහා සංකේ කල්පලක්ෂය. අසංකේයව දෙකකුයි කල්පලක්ෂයකුයි කරුම් පුරන්න ඕනේ. අපේ බුද්ධ ශාසනයේ සම්මුඛ වෙලා තියෙන මහා කල්ප අසංකේය දෙකක් ගෙවිලා මෙතුමාට. බෝධි සම්භාර පුරන්න පටන්ගෙන. අන්න ඒක නිසා ඒ විදිහේ මහා පින්කමක් එදා සිද්ධ වුණා. ඒවා අපි සිහි කරනකොට කියවනකොට අපටත් පහළ වෙන්නේ කුසාසිත. අනේ මේ වාගේ කුසල් සිතක් නේද මේ පහළ වුනේ. දැන් එතුමාගේ තේ පහළ වුණ කුසල් සිත බලන්න බුදුරජාන් වහන්සේගේ දර්ශනයෙන් චක්ෂුද්්වාරික කුසල චිත්ත වේති පහළ වුණා සෝමනස්ස සහගතව. සාධුහඬ ඇසීමෙන් සෝතද්්වාරික කුසල චිත්ත පහළ වේති පහළ වුණා සෝමනස්ස සහගතව. තමන් පිච්ච මා සුවඳ විඳීමෙන් ඝානද්්වාරික කුසල චිත්ත වේති පේලි පේලි පහළ වුණා ඝානද්්වාරික වශයෙන්. එවාගෙම බුදුරජාන් වහන්සේගේ ගුණස්කන්ධයේ සිතට නැගීමෙන් මනෝද්වාරික වශයෙන් කුසල චිත්ත වීති පහළ වුණා. බුදුරජාන් වහන්සේගේ අර ශ්‍රාවණක් ගන්න බුදුරැස්මාලා මැද්දේ ප්‍රාර්ථනා ශ්‍රීපතුල පිරිමැදීමින් වඳිද්දී අර කායද්්වාරික වශයෙන් ද කුසල චිත්ත වීති පහළ වුණා. බුදුරජාන් වහන්සේගේ ශ්‍රීපතුල බොහොම සිනිඳුයි. ඒක අතගානකොට බොහොම මෘදු භාවයක් ඇති වෙන්නේ. ඒක අතගාන කොච්චර මානසික සුවයක් ඇයිද? ඒ කායද්්වාරික කුසල චිත්ත වේදි පහළ වුණා. මේම දොරටු හයෙන්ම කුසල චිත්ත වේදි පහළ වෙමින් තුනා සෝමනස්ස සාගත වූ ඥාන සංප්‍රයුක්ත වූ කාගේවත් විධානයක් නොමැතිව අසංකාරික වූ ජීවිත පරිත්‍යාගයෙන් තමයි ඒ කුසලයේ සිද්ධ කරගත්තේ. ඒක මහා බලගත් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් වුණා. ගෙදර ගිහිල්ලත් ඒ සන්තෝෂමයි වෙදගත්තු. මහරජුරුවන් ඉදිරියේත් ඒ සන්තෝෂමයි වෙදගත්තේ. ඒ වගේ අපි කුසලයක් කරන වෙලාවේ සෝමනස්ස සහගත වූම සිතක් ඇති කර ගැනීම වැදගත්. ඥාන සංප්‍රයුක්තම සිතක් පාල කර ගැනීම වැදගත්. සමහර කෙනෙක් කියනවා සෝමනස්ස සිතට වඩා ගැඹුරුයිනේ උපේක්ෂා සහගත සිත කියලා. එමනම් බුදුරජාණන් වහන්සේලා පස්චිම භවයේ ප්‍රතිසන්ද ගන්න ඕනේ උපේක්ඛා සහගත සිතින්නේ. එහෙම නැහැ. මහා බෝසතාණන් වහන්සේලා අන්තිමට අන්තිමාත්භාවයේ ප්‍රතිසන්දි ගන්නේ සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත කුසලයක විපාකෙකින්. එනිසා උන්වහන්සේලා ඒ කුසල චිත්ත වීතියේ විපාකෙන් තමයි සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත මහා විපාක සිතකින් ප්‍රතිසන්දි ගන්නේ. ඒක ආචාර්ය සිද්ධියක්. ඒක තවත් කියනවා මෛත්‍රී පූර්ව භාග සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත සිත කියලා. මෛත්‍රී පූර්ව භාග කියන්නේ දැන් අපි මෛත්‍රිය වඩනවනේ. මෛත්‍රිය වඩනකොට මෛත්‍රිය ධ්‍යාන ලබනවා. මෛත්‍රී ධ්‍යානෙට මුලින් කියනවානේ පරිකර්ම, උපචාර, අනුලෝම කියලා සිත් තුනක් කියනවා. ගෝත්‍රභූ කියලා සිතක් තියෙනවා. ඒ හතරම කාමාචර මහා කුසල සිත්. ත්‍රි හේතුක කුසල සිත්. කුසල් ජවන්. අන්නේවා තමයි මෛත්‍රී පූර්ව භාග සෝමනස්සාගත කුසල ජවණ කියන්නේ. ඒක අපි තේරුම් කරගන්න ඕන වීතියක් අනුව. දැන් මනෝද්වාරික මේ ප්‍රථම ඥාන ජවම්විය ගැන බලන්න අපේ සිත දැන් මෛත්‍රී භාවනා වන්නා නම් මෛත්‍රී භාවනාවට අපි ගත්තේ තමන්ගේ මව, තමන්ගේ පියා, තමන්ගේ ගුරුවරයා කවුරු හරි එක්කෙනෙක් හරි නැත්නම් සීල සත්‍යයන් කියලා හරි ඒ සත්‍ය අරමුණේ මනෝද්වාරා වර්ජන සිත පහළ වෙනවා ක්‍රියාසිත. ඒ සිතට අරමුණ සත්ව අරමුණ. ඊළඟට ඇති වෙන පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා සිත් හතරක්. ඒ කියන්නේ මධ්‍යම ඥානවන්තයාඩයි. තීක්ෂණ ප්‍රඥාට තුනක්කින් සම්පූර්ණ වෙනවා. පරිකාරමකින් හිත වෙනුවට උපචාර අනුලෝම ගෝත්‍ර භූ සිත් තුන පහළ වෙනවා. ඊළඟට තමයි ධානහිත පහළ වෙන්නේ. ධානහිත රූපාවචරයි. ප්‍රථම ධානහිතේ අර විතක්ක ਵਿਚාර, සීතිසුඛ ඒකාග්‍රතාව කියන ධානහිත අංග පහකින් යුක්තයි. ඒ ධානීයත රූපාවචරයයි ඊට මුලින් තිබුණේ හතර එනම් පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භූ හතර කාමාවචරයයි දිහේතුකයි ඥාන සංප්‍රයුක්තයි සෝමනස සහගතයි අන්න ඒකට කියනවා මෛත්‍රී පූර්ව භාග චිත්තේ කුසල චිත්තේ කියලා එතකොට අර ප්‍රථම ධානසිකින් ප්‍රතිසන්දි ලැබෙනවා නම් ලැබෙන්නේ රූපාචර ප්‍රථම ධාන බමතලි දැන් මේ කුසල් සිත් ඥාන සම්ප්‍රයුත් ඉතිරි කුසල් සිත් සතර කාමාවචරයිනේ. නිසා මනුලව දෙව්ලොව උත්පත්තිය ගෙන දෙනවා. දැන් පස්චිම භවයේ බෝසතුන් වහන්සේ ප්‍රතිසන්දි ගන්නේ ඔන්නේ කියන ප්‍රථම අධ්‍යානට නෙමෙයි ද්විතිය අධ්‍යානට තෘතිය අධ්‍යානෙට මුලින් තියෙනවා. තෘතිය අධ්‍යානට මුලින් තියෙන පරිකාරණ උපචාර අනුලෝම ගෝත්‍රභූ කියන සිත් සතරෙන් එකකින් තමයි අර ප්‍රතිසන්දි ගන්න කුසලයේ සම්පූර්ණ වුනේ. එතකොට ඒකෙන් පේනවා සෝමනස්ස සාගත සිත බලගතුයි කියලා. විශේෂයෙන්ම බෝසතාණන් වහන්සේලාගේ පැතුම තමන් අවබෝධ කරන ලෝකයට අවබෝධ කරවන්නේ එසා මෛත්‍රියෙන් කරුණාවෙන් පිරිපුන් ජීවිතයක් වෙන්න ඕන. මෛත්‍රියේ කරුණාව පහළවන්නේ සෝමනස්ස සාගත සිතක මිසක් උපේක්ෂා සාගත සිතක නෙමෙයි. නිසා සෝමනස්ස සාගත සිත විශේෂයි. දැන් ඒකට සම්බන්ධ කතාව ඇති. දැන් අද අද මේ අවස්ථාව සිද්ධ කරන්නේ දුනි මේ මහා කුසලයේ සෝමනස සහගතවමයි. ඥාන සංප්‍රයුක්තවමයි. අසංකාරිකවමයි. විශේෂයෙන් මේ සිල් පිරිසක් අද දින හතක් තිස්සේ පේළියට භාවනානුයෝගීව පිළිවෙත් පුරනවා. එවාගේම ස්වාමින් වහන්සේලාට දාන පිරිනැමෙනවා. එවාගේ බුද්ධ පූජා පැවැත්වෙනවා කියන සන්තෝෂයෙන් යුතුව මේ දානේ සූදානම් කරගෙන ආවේ. මේ සූදානම් කරගත්තේ ඊළඟට පළමුවෙන් බුද්ධ පූජා පැවැත්වුවා සංඝ රත්න දන්සන් පිළිගන්නවා ඊළඟට මේ සීල් පිරිසද සංග්‍රහ කළා මෛත්‍රී කයින් උපස්ථාන කළා මෛත්‍රී වචයෙන් උපස්ථාන කළා මෛත්‍රී සිතින් උපස්ථාන කළා දානමය පිනක් පිරුණා සීලමය පිනක් පිරුණා භාවනාමය කුසලයක් පිරුණා මෙසේ තුන්දොර යොදා තුන්සිත පාදවාගෙන සිදු කරගත් මේ කුසල සම්භාරය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක අනුගාමික පිරිසක් වශයෙන් අපි ප්‍රාර්ථනා කරමු සතර මඟ ඵල පිළිවෙලින් අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියන පැතුම මේ මේ මඟඵල නිවන සඳහා හේතු වෙන මේ කුසලයේ අප හැම දිනාවෙන් මින් පරලෝ සැපත් යම් තාක් පින් බලාපොරොත්තු මව්පිය ගුරුවර බන්දු මිත්‍රාදීන් වෙතොත් ඒ සැමට ලැබේවා ඒ සෑම දිනාටත් මේ කුසල අනුභවයෙන් සුගති සම්පත් සිද්ධ වී සතර කතරින් එතර වී ලැබෙන අමාම නිවන් සුවක් වේවා කියලා කරුණාවෙන් පින්දෙමි. එසේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රී මෙතින් අනුමෝදන්ව සම්බුදු සසුනට ශ්‍රී ලංකා ද්වීපයටත් මේ බුද්ධ ශාසනය පවත්නා මේ රටේ පූජනීය ස්ථානයන්වත් එවාගෙම අපේ බෞද්ධ ජනතාවට මහා සංඝරෝණයට මේ පූජන ස්ථානයට දේව ආරක්ෂාව සැලසා දෙතුවා සතු බෝධි වලින් සාන්ත නිවන් සුව අත් වේවා කියා දිවි මණ්ඩලයට පින්කමනුවමු හිතවත් නදාත් අහිතවත් සෑම සත්‍යයන්වත් මෙම පූජන ස්ථාන පටන් අවට ගම එවාගෙම මේ නගරය මේ ඕස්ට්‍රේලියා මහද්වීපයේ අපේ ශ්‍රී ලංකාද්වීපයේ ජම්බුද්වීපයේ සහිත මේ සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේකෙන ලැබේවා සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබස්වා ආශ්‍රය මෛත්‍රීන් පින් පමුණුවමු තුන්සිත පාදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ පතමින් සංගරුවනට හා සිල්පිරිසට ආයු වර්ණ සැප බල ඥාන පිරිනමමින් පාරමී සීලයෙන් සිදු කරගත් මේ උතුම් කුසලාන් භාවයෙන් බුද්ධාදී රත්නත්‍රය අනුභවයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරමින් හා කල්යාණ මිත්‍රයන්ගේ දාශිර්වාද බලයෙන් අද මේ දාන දවසේ දායකත්වයේ දරන දිනවත් දී සොයිසා පවුලේ සෑම දෙනාටම එවාගේම අපේ දියෙන් දොසරම ආත්මය ඇතුළු පවුලේ සැමට ඒ සහභාගීව සීලමු දෙනාටම සිල් පිළිසේ සැමට මෙලොව වශයෙන් අසනීප ආපල උපද්‍රව ග්‍රහ දෝෂ දුරු වේවා ආරක්ෂාව සෙත සාන්තිය සැලසේවා කබන පියවරක් ගානේ රත්නත්‍රේ සූසි මහා ගුණේ පිහිට ආරක්ෂා නිරතුරුව ලැබේවා ගුණනුවණින් ධන දානේ යසේචුරෙන් ආයුර්ණ සැපබල ප්‍රඥාවෙන් පෙරපස සඳක් මෙන් දිනෙන් දින දිනු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ මුදුන්පත් වේවා වින්සත් සත්වර්ෂාධික කාලයක් බුදු සසුනේ පාරමී පුරා ගැනීමට දරුවන් පිටින් ආරක්ෂාව ලැබේවා සසර ගමනේදීද භවයක් පාසා නිවන් මඟ පහදා දෙන ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් දෙක ඇතුව ස්වසේ පාරමී ගුණ සපුරා දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිවේසනසේ පැමිණවදාළ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමාමහ නිවන් සුව පිණිස මේ කුසල සම්භාරය හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ඒක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ਸਰව අප්‍රකාරයෙන් සිදු කරගත් කුසල් බෙලින් සෑමදෙනාගේ සම්්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේ දෙලොව ජයගෙන ඇතෝ බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සෝ පිණිස හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. <clears throat> අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දා පචායින චත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන්නෝ සුඛං බලං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 පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ